සිරස FM ධර්ම ශ්‍රවණාභිලාෂී බෝසත් කාරුණික පින්වත්නි ආදරණීය පින්වත් දුවේ පුතේ අද පෙබරවාරි මාසේ 4 වෙනිදා 72 වන නිදහස් දිනය පින්වත් අම්මේ තාත්තේ මේ නිදහස් දවසේ අද උදෑසනම ඔබ ඔබේ ගෙදර ජාතික කොඩියක් ඔසවන්න ඇති කියලා අපි හිතනවා. එහෙම බැරි වුණා නම් අම්මේ තාත්තේ තරුණ දුවේ පුතේ අද රෑ හරි කමක් නැහැ. කොඩියක් ඔසවන්න අද බැරි වුණොත් හෙට උදේ හරි ජාතික කොඩිය ඔසවන්න ඔබේ ගේ ඉස්සරහා මේ නිදහස් සතිය නිසා ඒවා අපි කරන්න ඕන. මැරිච්ච જાතියක් වගේ ජීවත් වෙන්න එපා. හැඟීමක් තියෙන ශක්තිමත් දරුවෝ හදන්න නම් ඒ හැඟීම දැනෙන්න දෙමව්පියෝ පුංචි පුංචි දේවල් කරන්න ඕන. කෙනෙක් කියන්න පුළුවන් මොනවාද අනේ කොඩි දැම්ම කියලා මොනවාද ලැබෙන්නේ? ඔච්චර තමයි අඩු. කොඩි දැම්ම කියලා අපේ ජාතිය දියුණු වෙනවද? නෑ ඒක කරන්න ඕනේ. ඒකට හේතුව ඔය කොඩියත් අපි දිනාගත්තේ සෑහෙන්න සටන් කරලා, යුද්ධ කරලා, ලේ හෙලලා, දුක් විඳලා අමතක කරන්න එපා. අපිටම කියලා කොඩියක් පවා අහිමි වෙච්ච යුගයක් තිබුණා. එහෙම දුක් විඳලා දිනාගත්ත කොඩිය ජීවිත පරිත්‍යාගයෙන් අත්පත් කරලා දීපු කොඩිය ඔසවන්න තරම්වත් අපිට හැඟීමක් නැත්තම් එහෙම හැඟීම් මැරිච්ච જાතියක් කවදාවත් නැගිටින්නේ නැහැ. එහෙම හැඟීම් නැති જાතියකට කවදාවත් දියුණු වෙන්න බෑ. නිදහස් දවසට ජාතික කොඩිය ඔසවන්න හිතෙන්නේ නැත්තම් වෙසක් සතියේ පහන් කූඩුවක් හදලා ඒ දිහා බලලා සතුටු වෙන්න බැරි නම් පොසොන් කාලෙට පුංචියට දන්න විදිහට මීන් තලාවක් හදලා ඒ දිහා බලලා සතුටු වෙන්න බැරි නම් සිංහල අලුත් අවුරුද්දට බුලත් තතක් දීලා අම්මට තාත්තට වඳින්නේ නැත්තම් ආදරණීය දෙමව්පියනි මතක තියාගන්න එහෙම දරුවන්ගෙන් අවසානයේ දෙමව්පියන්ට සලකයි කියලාවත් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද හැඟීම් නෑ. හැඟීම් මැරිලා. එහෙම හැඟීම් නැතුව හැදිච්ච දරුවෝ ලොකු වුණාමත් වැඩිහිටියෝ වුණාමත් එහෙමයි. වැඩ කරන ආයතනයේ පිරිස එකතු වෙලා නිදහස් උත්සවේ සමරනකොට ඒ වෙලාවේ කැන්ටිමට වෙලා තේ බිබී ඉන්නවා. පෝය දවසට කලින් දවසේ ආයතනය එකතු වෙලා බණක් කියවනකොට බණ අහන්න යන්න නැතුව ඉන්නවා. මගහැරලා ඉන්නවා. ඕවා කරලා කාටද හරි ගියේ. ඔච්චර තමයි අඩු. මෙච්චර ප්‍රශ්න තියෙන රටේ ඔය කොඩි උස්සන්නද ඕන. පෝයට බණ ඇහුවාම හරියයි ඔක්කොම. පින්වත්නි එහෙම කියනවා කියන්නෙම ඒ අයගේ කුඩා කාලය තුල ඔවුන්ට එවැනි අත්දැකීම් නෑ. ඒ අයගේ දෙමව්පියෝ එවැනි අත්දැකීම් මේ අයට දීලා නෑ. එහෙම එපා. කුඩා කාලේ ඉඳලා දරුවන්ව හදන්න මේ සමාජයේම පිළිගත් හොඳ දේවල් එක්ක ඉස්සරහට යන්න වෙනමම වෙන් වෙලා කොන් වෙලා තනි වෙලා යහපත් දේ විවේචනය කරමින් පඬිතයෝගේ පැත්තකට වෙලා ඉන්න දරුවෝ නිර්මාණය වෙනකන් බලාගෙන ඉන්න එපා. එත උදේම නිදහස වෙනුවෙන් කොඩියක් ඔසවන්න. ඉතින් බෝසත් පින්වත් පිච්ච චිත්‍රපටය ඔබ නරඹන්නට ඇති gedare ඉඳලා නාලිකා කීපයක මේවා විකාශය වෙන්නට ඇති. ඔබ ගුවන් විදුලිය ගැන අහන්න ඇති. රූපවාහිනියේ දකින්න ඇති. ඔබේ ආයතනවල ගැන කතා කරන්න ඇති. නිදහස් අටනේ වීරයෝ පිළිබඳවත් අපි වෙනදට වැඩිය කතා කරන්න ඇති. අපි ඕක තව දවස් දෙකක් කතා කරලා අමතක කරනවා පින්වත්නි. ඉතිහාසය ඉගෙන ගන්න ඕන. ඉතිහාසය හදාරන්න ඕන. ඉතිහාසය ගැන හොයන්න ඕන කියලා. මේ දවස්වල අපිට මතක් වෙනවා. ඒ නිසා අපි වෙනදාට වඩා ඉතිහාසය ගැන ඉගෙන ගන්න හදාරන්න උනන්දු වෙනවා. ඒත් පින්වත්නි, ඉතිහාසය මොකටද අපි ඉගෙන ගන්න ඕන? මොකටද අපි ඉතිහාසය හොයන්න හදාරන්න උනන්දු වෙන්න ඕන? පින්වත්නි, අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබ්බ රටක් නිසා අපි මේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය ගැන ඉගෙන ගන්න ඕන කියලා හුඟක් අය කියනවා. අපේ තරුණ දුවේ පුතේ අද නිදහස් දවසේ අඟහරුවාදා ධර්මාසනයෙන් සමහර විට බැනුම් අහන්න වෙන කතාවක් අපි කියනවා. ඒත් මේක තමයි ඇත්ත. ඒ තමයි අපිට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබුණේ නැහැ. මොකද්ද කිව්වේ? අපේ රටේට ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙන්නේ නැහැ. එහෙනම් ඇත්තටම අපිට ශ්‍රේෂ්ඨ රජවරු හිටියා. ඒ ශ්‍රේෂ්ඨ රජවරු රට පාලනය කරපු කාලේ ඒ ශ්‍රේෂ්ඨ රජවරු හිටපු කාලේ අපේ රට ඉතිහාසය තුල බැබළුණා. එසේ නොවන ශ්‍රේෂ්ඨ නැති රජවරු මේ රටේ හිටපු කාලවල අපේ රටේ මිනිස්සු දුක් විඳා. අපේ රටේ වටිනාකම නැති වෙලා ගියා. ඇත්ත කතාව ඒකයි. සමස්ත ඉතිහාසයම ශ්‍රේෂ්ඨ නැහැ. එහෙම ඉතිහාසයේ පුරා ශ්‍රේෂ්ඨත්වය පවත්වගෙන ආපු රටක් කොහෙවත් නැහැ පින්වත්නි. සමහර කාලවල අස්ස වෙලදාමේ ආපු මිනිස්සුන්ට මේ රට යටත් කරගන්න පුළුවන් වුණා නම් ඒ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නැහැනේ. මේ රට හොඳින් පාලනය කරපු බෝසත් රජවරු ඝාතනය කරලා ඔවුන්ගේම පුත්තු රජ වෙනකොට තාත්තමරලා පුතා රජ වෙච්ච ඉතිහාසය ශ්‍රේෂ්ඨ නැහැනේ. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. සමස්ත ඉතිහාසයේම කොහේවත් ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨව බබලිච්ච යුග තිබුණා. ඒ ශ්‍රේෂ්ඨ රජවරු මේ රට පාලනය කරපු කාලවල මම ඔබට මේ මොහොතේ පුංචි උදාහරණයක් කියන්නම් දුවේ පුතේ. අපේ බුද්ධ දාස රජුරෝ ගැන ඔබ අහලා ඇති බෝධිසත්ව රජෙක් කියලයි මේ ඉතිහාසය තුල සඳහන් වෙන්නේ. ඇත්තටම බෝධිසත්වයෙක් වගේ රජෙක් තමයි ඔහු. ඔහුට හිටියා දරුවෝ 80ක්. ඒ 80 දෙනාටම දාලා තිබුණේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ නම්. ඉතින් අපේ බුද්ධදාස රජතුමා මිය ගියාට පස්සේ ඔහුගේ වැඩිමහල් පුතා මේ රටේ රජුරුව බවට පත් වෙනවා. ඔහු රජකමට පත් වෙන්නේ සැරියුත් මහරහතන් වහන්සේගේ ගිහි කාලේ නම වෙච්ච උපතිස්ස කියන නමත් තමන්ගේ නම විදිහට දාගෙන මේ උපතිස්ස රජුරෝ ජීවිතාන්තය දක්වාම තමන්ගේ රටේ මිනිස්සුන්ට දුගී දුප්පත් අයට අසරණයින්ට රෝගීන්ට විතරක් නෙමේ මහා සංඝරත්නයට 365 දවසම දන්සල් ඇරලා තිබ්බ රජෙක් ඔහු කොච්චර මිනිස්සුන්ට සමීපයිද කියනවනම් දුවේ පුතේ ජීවිතාන්තය දක්වාම ආහාර ගත්තේ මිනිස්සු එක්ක දුප්පත් මිනිස්සු එක්ක කෑම ගත්තේ දන්සලෙක් බලන්න මිනිස්සුන්ට කොච්චර සමීප රජෙක්ද කොච්චර අවිහිංසාවාදී රජෙක්ද කියලා කියනවනම් දුවේ පුතේ දවසක් මහා රෑ රජුරෝ නිදාගෙන ඉන්නකොට වැස්සක් පටන් ගත්තා රජුරෝ නිදන කාමරේ වහලෙන් වතුර වැටෙනවා ඇඳට රජුරවන්ට ඇහැරුණා රජුරෝ ළඟම ඉන්න කෙනෙක්වත් ඇහැරෙුවේ නෑ මේ මහරෑ රජුරුවන්ගේ ආරක්ෂාවට ඉන්න අය රජුරුවන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිසි කෙනෙකුට කිව්වේ නැහැ රජුරුව හිතුවේ මේ මිනිස්සුනේ මහන්සි වෙලානේ මේ වැස්සේ මේ රෑ මේක කරන්න බෑනේ කාටවත් වහලේ හදන්න බෑනේ මේ වැස්සි රජුරුව නිදාගන්නේ නැතුව ඇඳේ පැත්තකට වෙලා ඉඳගෙන හිටියා එළි වෙනකම් රජුරුවන්ට මේ මාලිගාවේ වෙන කාමර නැතුවද තියෙනවා ඒ රජුරුව එහෙමවත් ගියේ නෑ පින්වත්නි ඒ නොගියේ එහෙමවත් මේ මහරය කලබල කරලා කාමර පිළියෙල කරන්නවත් කෙනෙක්ට කරදර කරන්න ඕනේ නෑනේ මොකටද මම එළි වෙනකම් මෙහෙම ඉන්නවා කියලා හිටියා. එච්චර අවිහිංසක රජෙක් දන්නවද? මේ පළවෙනි උපතිස්ස රජුරුවන්වත් ඔහුගේම සහෝදරයෙක් විසින් බලයට තිර තණ්හාව නිසා මරා දැමුවා. ඝාතනය කළා. එච්චර හොඳ රජුරුවන්වත් මරලා දාපු ඉතිහාසය ශ්‍රේෂ්ඨද? මුළු ඉතිහාසයේම ශ්‍රේෂ්ඨ නැහැ. හැම තැනකම හැම දවසකම ශ්‍රේෂ්ඨ නැහැ. ශ්‍රේෂ්ඨ රජවරු ශ්‍රේෂ්ඨ මිනිස්සු හිටිය කාලේ මේ රට ඉතිහාසය තුල ශ්‍රේෂ්ඨ තැනක බැබළුණා. ඒ වරද හඳුන ගන්නට. අපිට වැරදිච්ච තැනක් එතන. ඒක තමයි ඇත්තම කතාව. සමස්ත ඉතිහාසයම ශ්‍රේෂ්ඨයි නම් ආදර්ශමත් නම් අපේ දරුවොත් ඔය ඉතිහාසයේ ආදර්ශ ගත්තොත් අම්මේ තාත්තේ මොකද වෙන්නේ? අපිම කියනවනේ ඉතිහාස කතා ළමයිට කියලා දෙන්න ඕනේ ඒවේ ආදර්ශ අපි ගන්න ඕනේ කියලා. ඇත්තටම අපි මුළු ඉතිහාසයේ හැම තැනක්ම එක වගේ ශ්‍රේෂ්ඨයි කියලා ඉගැන්වුවොත් එහෙම අපේ දරුවෝ හැම තැනක්ම ආදර්ශයට අරගෙන අද වර්තමානයේත් ඒ ඉතිහාසයේ ලෙසම ගොඩනැගුවොත් තාත්තා මරලා රජ වෙච්ච පුතාලා හිටියේ කතා අහලා තාත්තව ගෙදරින් එලවලා දාලා ගෙදර අත්පත් කරගත්තොත් පුතා ගහලා එළෙව්වොත් මොකද වෙන්නේ පොරාසන ගහලා ඉඩම් ටික ලියාගෙන අම්මවයි තාත්තවයි පාරට ඇදලා දැම්මොත් මොකද වෙන්නේ? අන්න දැක්ක නේද? මුළු ඉතිහාසයේ හැමතැනක්ම එක වගේ ආදර්ශ සම්පන්න නැහැ. මේ ඉතිහාසයේ බොහොම පරිස්සමට අපි ඉගෙන ගන්න ඕන. ගත යුත්ත අපේ ජීවිතයට අරගෙන නොගත යුත්තෙන් පාඩමක් විතරක් අපි ඉගෙන ගන්න ඕන පින්වත්නි. ඉතිහාසයේ වැදගත් වෙන්නේ අන්න එතනදී. වෙන ලොකු දෙයක් නෙමෙයි අම්මේ තාත්තේ හිතන්න අපේ ජීවිතේට උනත් ඔබට උනත් ඉතිහාසයක් තියෙනවනේ ඔබේ ඒ මුළු ඉතිහාසයම එක වගේ ආදර්ශමත්ද ඔබේ දරුවන්ට අම්මා තාත්තා උනත් දරුවන්ගෙන් හංගගෙන ඉන්න කොටසක් තියෙනව නේද දරුවන්ට නොකිය ඉන්න කොටසක් තියෙනව නේද ඒ කාලේ අපිට වැරදිච්ච තැන් අපි හිතාමතා වරද්දගත්ත තැන් අපි වැරදි කරපු තැන් තියෙනව නේද අම්මා තාත්තා හිතන්න ඔබ තරුණයින් ලෙස තරුණියන් ලෙස ඉන්න කාලේ ඔබ ප්‍රේම කරන කාලේ ඔබට යෞවන හැඟීම් දැනෙන කාලේ ඔබ කරපු කියපු දේවල් තරුවන්ට ඒවා ඒ ලෙසටම කියන්න බෑ නේද සමහර දේවල් නොකිය ඉන්න තරමට හොඳයි නේද මොකද ඒවා ආදර්ශ සම්පන්න නෑ අන්න ඒ විදිහට හිතනකොට ඔබට තේරෙනව නේද හැම ඉතිහාසයකම අභිමානවත් ශ්‍රේෂ්ඨ තැන් වගේම මහා අඳුරු තනුත් තියෙනවා. ඒක ජීවිතයක ඉතිහාසයක වුණත් එහෙමයි. ඒක රටක ඉතිහාසයක් ගත්තත් එහෙමයි. ශ්‍රේෂ්ඨ තැන් වගේම එවැනි අඳුරු තැන් රටක ඉතිහාසයක වුණත් තියෙනවා. අපි ඉතිහාසයක් කියවනකොට විශේෂයෙන් රටේ ඉතිහාසය කියවනකොට ඒ සුදු ඉතිහාසය වගේම කළු ඉතිහාසයත් කියවන්න වෙනවා පින්වත්නි. ඒවා කියවනකොට ඒ කතාව අහලා ඒ එදා එකල මෙසේ සිදුවිය එකල එසේ සිදුවිය කියලා කතාව විතරක් කියලා නිකන් ඉන්න එපා. ඒ කතාව ඇතුලේ ගන්න ආදර්ශයක් තේනවා. ඉගෙන ගන්න පාඩමක් තේනවා. බොහෝ වෙලාවට අපි දරුවන්ට උගන්වන්නේ ඒ පාඩම නෙවෙයි සිද්ධිය. මෙතන මෙහෙම වුණා. මෙච්චර පිරිසක් හිටියා. මම දවසක් දහම් පාසලක උගන්වන පාඩමක් අහගෙන හිටියා. ගුරුතුමිය දිගට උගන්නලා එක පාරට ළමෙක්ව නැගිට්ටවල අහනවා හා ඔය ළමයා කියන්න බිම්බිසාර රජුරවන්ට අපේ බුදුහාමුදුරුව හම්බුනේ කොතනද දැන් මේ පාඩමේ කිව්වා ඉස්සර වෙලාම බිම්බිසාර මහරජුරවන්ට අපේ බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච තැන ඒ ළමයට ඒක මතක නැහැ ඊළඟ ළමයා නැගිට්ටවනවා ඒ ළමයට මතකත් නැහැ ඔක්කොටම බනිනවද එක් එක්ක මතක නැහැ මේ දැන් කිව්වා පස්සේ මම මේ ගුරුතුමියගෙන් ඇහුවේ බිම්බිසාර රජුරවන්ට බුදුහාමුදුරුව කොහේ හම්බුනහම ඔයාට මොකද අපිට මොකද්ද ඒකෙන් තියෙන ප්‍රතිඵලය පින්වත්නි ඒක නෙවෙයි දරුවට වැඩි අවධාරණයකින් කියලා දෙන්න ඕන බිම්බිසාර රජුරවන්ට අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට කියලා දුන්නේ මොනවද ඒ බණ ටිකයි කියලා දෙන්න ඕනේ අපි තැනයි වෙලාවයි දිසාවයි ඒව නෙවෙයි. ඉතින් අපි හුඟක් වෙලාවට ඉතිහාසය උගන්වද්දී ස්ථාන සිද්ධි සංඛ්‍යා තොරතුරු ටික කියනවා. කතන්දර ටික කියනවා. නමුත් ඒ ඉතිහාසයෙන් ඉගෙනගත්තු පාඩමක් නෑනේ පින්වත්නි. නිකමට කල්පනා කරලා බලන්නකෝ විජයගේ කුවේණිගේ කතාව ඔබ කියවලා ඇතිනේ පින්වත්නි. ඔබ අහලත් ඇතිනේ. ඔබ දරුවන්ට ඒක කියලා දෙලත් ඇති. ඔය විජේ කුවේණී කතාව කියලා දීලා ඊට පස්සේ ඔබ ඔබේ දුවට ඔබේ දරුවට දීපු මොකද්ද ඔබ කියලා දුන්නු පාඩම අන්න ඒක තමයි වැදගත්තේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච සිද්ධිය එසේම වාර්තා කරනවට එහා ගිහිල්ලා දරුවන්ට ඉතිහාසය දෙනකොට පාඩමක් එක්ක දෙන්න ඕන මොකද්ද ඔබ කියලා දීපු පාඩම ඔය කතාව කියවලා තියෙන ඔබ දන්නවනේ විජය කියලා කියන්නේ උපන් රටටත් එපා වෙච්ච උද්ඝෝෂණය කරලා රටින් පිටුවහල් කරපු අපරාධකරුවෙක් විජය ඇතුළු 700ක් පිරිස ඔක්කොම එහෙමයි විජයගෙන් රටේ මිනිස්සුන්ට විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට බොහොම කරදරයි අසරණ අහිංසක මිනිස්සු පීඩාවට පත් කරනවා ගැහැණු දරුවන් අපහරණය කරනවා මේ රජුරුවන්ගේ පුතා මිනිස්සු උද්ඝෝෂණය කළා රජුට කරගන්න දෙයක් නැති වුණා. පුතාව මරන්න බෑනේ ඒ තාත්තට. "තුවේ පුතේ, ඒ වගේම රටට එපාම වෙච්ච 700ක් අපරාධකාරයෝ එකතු කරලා ඒ අය රටෙන් පිටුවහල් කළා. ඔවුන්ට දඬුවමක් විදිහට ඔවුන්ගේ කොණ්ඩේ හිසෙන් භාගයක් කපලා හිස බූ ගෑවා. තව පැත්තක කොණ්ඩේ ඉතුරු වෙද්දී පිටුවහල් කරන කෙනෙක්ව හඳුනගන්නත් පහසුයි ඒ විදිහට. මුහුද සැර වෙලා සුළඟ වැඩි වෙලා මේ නැව ගහගෙන ඇවිල්ලා නතර වුණේ අපේ රටේ තඹපන්නි වෙරළේ කොහොමින් කොහොමින් හරි විජේට කුවේනිව හම්බෙනවනේ ඔබ ඒ කතාව අහලා තියෙනවා අන්තිමට මොකද වුනේ විජේගේ කපටි අරමුණු උදෙසා කුවේනියව පාවිච්චි වෙච්ච එකයි උනේ විජේ විසින් කුවේනිව රවට්ට ගත්තා කුවේනි තමන්ගේ මේ හොර පෙම්වතාව රජ කරවන්න තමන්ගේ සහෝදරයෝ මරන්න ඔහුට උදව් කළා. රජකුමාරවරු සියලු දෙනා මරා දමලා කුවේණිගේ උදව්වෙන් මේ විජය කියන ඉන්දියානු අපරාධකරුවා මේ රටේ රජ වෙනවා. අවසානයේදී රජකම සම්පූර්ණත්වයට පත් කරන්න ඔහුව රාජ අභිෂේක ගන්වන්න ඕනේ කියලා ඔහු විසින්ම හැදුවා වැඩසටහනක්. කොහොම හරි අවසානයේ සිද්ධ වුණේ කුවේණිට තමන්ගේ ජීවිතේ නැති වුණා අර දරුව දෙන්න වැද්දෝ වුණා. බෝසත් දරුවනේ හිතන්න ඔහොම අසරණ වෙච්ච අනාථ වෙච්ච කුවේනිලා මේ සමාජේ තවත් නැද්ද? ඔය විදිහට රවට්ටපු රැවටිලිකාර විජයලා මේ සමාජේ තව දුරටත් නැද්ද? අන්න එහෙම විජයලගින් පරිස්සම් වෙලා එහෙම කුවේනිලා තව දුරටත් නිර්මාණය නොවෙන්න අම්මේ තාත්තේ ඔබ ඔබේ දරුවට ඒ පාඩම කියලා දීලා තියනවද? ඔබේ දුවට කියලා දීලා තියනවද? එවැනි රැවටිලිකාර විජයලගෙන් පරිස්සම් වෙන විදිහ. ඒ නිසා මෙතාත්තේ ඔබ කියවපු ඔබ දැනගත්ත ඔබ අත්විඳපු ඉතිහාසය තුළ ඔබ ඉගෙනගත්ත පාඩම් ටිකක් තියෙනවා. ඉතිහාස කතා කියනවා වෙනුවට ඒ පාඩම් ටික ඔබේ දුවට ඔබේ පුතාට කියලා දෙන්න. ඒ ඉතිහාස පාඩම් ඇතුලේ ඔවුන්ගේ ජීවිතයේ ආරක්ෂාව හදාගන්න ඔවුන් ඉගෙන ගනී අම්මේ තාත්තේ. මේ පෙබරවාරි මාසේ පෙම්වතුන්ගේ මාස පෙම්වතුන්ගේ දිනේ කියලා කියාගෙන හොඳ නැටුම් නටන්න දැනටම ලැහැස් වෙලා ඇති. තවත් කුවේනිලා බිහි වෙන එක නවත්ත ගන්න. තවත් කපටි විජයලට තරුණ දුවලා අහු වෙන එක නවත්ත ගන්න. මේ ඉතිහාසයේ පාඩම කියලා දෙන්නේ. අපි හැමතිස්සෙම ওই කතා කියනෝ මිසක් ඒ පාඩම ඉගෙන ගත්තෙත් නැහැ. ඒ පාඩම කවුරුවත් කියලා දුන්නෙත් නැහැ. මේ අද දවසේ අපි ඔබට කියන්නේ නිදහස් දවසේ ඉතිහාසය ගැන කතා කරන්න. ඉතිහාසය ගැන හොයන්න. හැබැයි ඒ ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගැනීම සඳහායි. එහෙම නැතුව ඉතිහාස කතා කටපාඩම් කළාට අපිට ජාතියක් විදිහට අත්විඳින යහපතක් නැහැ පින්වත්නි. කුවේනිලා වගේ ගැහණු ළමයි විතරක් නෙවෙයි රැවටෙන්නේ. වැඩිහිටියොත් රැවටෙනවා. රටේ රජවරුත් රැවටෙනවා. පාඩම් තියනවා. ඉගෙන ගන්න අපිට. වර්ෂ 1505 දී ලොරෙන්සෝද අල්මේදා ඇතුළු පෘතුගීසි කණ්ඩායම අපේ රටට ගොඩ බැහැලා රජුරුව හම්බ වෙලා කියන්නේ රජතුමනි අපිට ගෙරිහමක් එලා ගන්නට වෙරළෙන් ඉඩක් දෙන්න කියලා. එරියම කියන්නේ හරකෙකුගේ හමක්නේ. නිකමට හිතන්නකෝ අම්මේ තාත්තේ වැඩිහිටි ඔබට තේරෙනව නේද? මේ හරක් හමක් හරියට බිම එලලා හොඳට ඇදලා බිම එලුවත් ඕකේ හතර පහ දිනකට වඩා වාඩි වෙන්නවත් ඉඩ නැහැනේ. ඒකට රජ්ජුරුවන්ට ඇයි හිතුන්නේ නැත්තේ මේ ගෙරිහමක් එලෙන තරම් ඉඩක් පර්චස් කාලක් විතර පොඩි ඉඩක් ඉල්ලන්නේ මොනවටද? එහෙම ඉඩක් අරගෙන මේ මිනිස්සුන්ට ඇති ඵලය මොකක්ද කියලා රජුරෝ හිතුවේ නෑ. ආ ගෙරිහමක් එලන්නනේ ඉල්ලන්නේ ආ ගන්න ගන්න. පින්වත්නි ඔය පෘතුගීසි කණ්ඩායම අපේ රටේ රජුරෝ හම්බෙන්න ගිය ගමනේදී හැදිච්ච ප්‍රස්තාපිරුල්ලක් තියෙනවා. ඒ තමයි පරංගියා කෝට්ට ගියා වගේ කියන ප්‍රස්තාපිරුල්ල. ඒ කතාව මෙහෙමනේ මේ වෙරළෙන් ගොඩ බැහැපු පෘතුගීසි පිරිස රජ්ජුරුව ළඟට කැඳවගෙන ගියේ අපේ රටේ මිනිස්සු. එය හිතුවා වෙරළේ ඉඳලා කෝට්ටෙට මහා ලොකු දුරක් නැහැ. ඉක්මනින් රජ්ජුරුව ළඟට එක් යන්න පුළුවන්. එහෙම වුණොත් ඔවුන් පහසුවෙන් රජ්ජුරුව ළඟට යන මාර්ගය හරියටම දැනගන්නවා. ඒ නිසා ඔවුන්ට මේ රට විශාල රටක් කියලා පෙන්වන්නත් එක්ක රජ්ජුරුව ළඟට මේ අය වෙකගෙන ගියේ බොහොම දුර පාරවල් වලින්. හැබැයි මේ පරංගියා එහෙම නැත්තම් පෘතුගීසි මිනිස්සයා හරි කපටි. ඔවුන් ඔවුන්ගේ නැවෙන් බැහැලා එනකොට නැවේ ඉන්න පිරිසට කියනවා හැම පැයකට වරක්ම ඔවුන්ගේ නැවේ තියෙන කාලසුවක්වෙන් ආහසට වෙඩිල්ලක් තියන්න කියලා. දැන් ඔවුන් නැවෙන් බැහැලා කෝට්ටෙට යන්න පිටත් වුණා සිංහල මිනිස්සු එක්ක. ටිකකින් ඔවුන්ට වෙඩි හඬ ඇහෙනවා. පැය කීපයක් යනකොට ඔවුන්ට ඒ හඬ ඇහෙන්නේ ඒ කියන්නේ වෙරළෙන් බොහෝම දුර ගිහිල්ලා. දැන් ආයෙ ටිකකින් ආයෙත් පැයක් දෙකක් යනකොට ඔන්න ආයෙත් ඒ හඬ ඇහෙනවා. ආයෙත් වෙඩි හඬ ඇහෙනවා. ඉස්සර වෙලා ඇහුනේ නැති වෙඩි හඬ දැන් ඇහෙන්නේ කොහොමද? ඒත් ඒක ඇහෙනවා. ආයෙත් ටිකකින් ඇහෙන්නේ නැතුව යනවා. ආයෙ ඊළඟ පැයේදී ආයෙ ඇහෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සු මේ එකම ළඟ තමයි අපිව අරගෙන කැරකෙන්නේ කියලා පෘතුගීසි මිනිස්සයාට තේරුණා ඕන් කොච්චර කපටිද ඒත් අපේ අය හිතාගත්තා ඒ අය රැවටුණා කියලා අන්තිමට රැවටුනේ අපි රැවටුණ විදිහට රඟපාලා රජ්ජුරුව ළඟට ගිහිල්ලා ගෙරිහමක් එලා ගන්න ඉඩක් කිල්ලුවා ගෙරිහමක් කියන්නේ පොඩි ප්‍රමාණයක්නේ අපේ රජුරෝ දුරදිග නොබලා ආහා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ගෙරිහමක් එලන්න ඉඩක් නේ ඉල්ලන්නේ කියලා පහසුවෙන් දීලා දැම්මා අපේ රටේ ඉඩම් කෑල්ලක් හැබැයි දුවේ පුතේ ඔබ දන්නවද මේ මිනිස්සු ගිහිල්ලා ගෙරිහම එළුවේ කොහොමද කියලා හරක් හමක් අරගෙන ඒ කෙලලා ඉඳගන්න නෙමෙයි ඔවුන් ඉඩ ඉල්ලුවේ ඔවුන් ඒ හරක් හම එහෙම නැත්නම් ගෙරිහම සීනි තීරු වලට පටිවලට ඉරලා එකින් එක ගැට ගැහුවා. එහෙම හදාගත්ත මේ දිග පටිය හොඳට ඇදලා රටේ වෙරළින් ඇති වෙන්න ඔවුන්ට ඉඩ අල්ලගත්තා. පහුවදා ඇවිල්ලා බලනකොටයි රජ්ජුරුවන්ට තරු පෙරුණේ කියපු වචනේ වෙනස් කරන්නත් බෑ. ඇත්තටම ගෙරිහමක් තමයි ඇදලා තියෙන්නේ. හැබැයි ඉතින් ගෙරිහම එලලා ඉඳ ගන්නව වෙනුවට ගෙරිහම ඉරලා පටියක් හදලා පටිගැට ගහලා ලොකු ප්‍රමාණයක් අල්ලගෙන බලන්න අපිට වැරදිච්ච තව තැනක් දැන් ওই කතාව දරුවන්ට කියලා දීලා නිකන් ඉන්න එපා ආච්චියම සීයා ඔහොම කතා කියනකොට ඔය සිද්ධි කියනවට අමතරව පාඩම කියලා දෙන්න ඔය පරංගි මිනිස්සු වගේ කපටි අවස්ථාවාදී මිනිස්සු අදත් ඉන්නවා පොඩි දෙයක් ඉල්ලගෙන එන්නේ පොඩි උදව්වක් කරගෙන එන්නේ අවසානයේ ඔබට ඔබේ ජීවිතයේ විශාල ප්‍රමාණයක් විනාශ කරලා ඔබට විශාල ප්‍රමාණයක් අහිමි කරලා තමයි ඔවුන් ගියොත් යන්නේ දවසක එක්කෙනෙක් එනවා වතුර ඉල්ලගෙන ඊළඟ දවසේ තව එක්කෙනෙක් එනවා මොනවා හරි පොඩි බඩුවක් විකුණන්න හමංකුරු විකුණන්න ඔහොම එන මිනිස්සු අවසානයේ කරලා ගිය අපරාධ ගැන අපි බහුගිය දවස්වල කියෙව්වේ නැද්ද ඇහුවේ නැද්ද අවසානයේ gedara විස්තර ඔක්කොම බලා ගන්නවා ගෙදර කවුරුත් දවල්ට නැහැ. කාන්තාවක් විතරයි ඉන්නේ. අහල පහල ගෙවල් ළඟක නැහැ. ගෙදර ඔක්කොම වැඩට ගිහිල්ලා. සැරෙන් සැරේ වතුර ඉල්ලගෙන බඩු විකුණන විදියට ඇවිදිලා. ගෙදර විස්තර බලාගෙන ගිහිල්ලා මහදවාලේ ගෙවල් වලට පැනලා අර තනි වෙලා හිටපු කාන්තාවටත් අතවර කරලා දූෂණය කොට මරා දමලා ගෙදර තිබිච්ච සියල්ලමත් හොරකම් කරගෙන ගියපු කතා එවැනි ප්‍රවෘත්ති අපි පහුගිය කාලේ අහුවා ඒකත් හරියටම අර ගෙරිහම එලන්නාව වගේ තමයි ආපු ගමන් අපි විශ්වාස කරනවා පොඩි දෙයක්නේ අවසානයේදී ලොකු විනාශයක් කරලා යන්නේ ඉල්ලන් දෙනවා විතරක් නෙමෙයි සමහර අය පොඩි පොඩි දේවල් දෙන්නත් වෙනවා පුංචි පුංචි දේවල් තෑගි දීගෙන එන්නේ ඔබට අයිති ලොකු දෙයක් ඔබෙන් උදුර ගන්න වෙන්න පුළුවන් පරිස්සම් වෙන්න ඔබේ හොඳම යාළුවා වෙන්න පුළුවන් නිතර නිතර ඔබේ ගෙදර එනවා ඔබට තෑගි දෙනවා. නිකන් ඉල්ලන්නේ නැතුව වාහනේ ගෙදර දාලා යනවා. කොහේ හරි තියෙනවා නම් යන්න. සමහර විට අද උයන්න එපා මං කෑම අරන් එනවා. මෙහෙම එනවා. අවසානයේදී එහෙම යාළුකම් සමහර විට නතර වෙන්නේ ඔබේ දරු පවුලත් විනාශ වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න. එහෙම එන කපටි මිනිස්සු මේ මොකටද එන්නේ? මෙච්චර මෙහෙම උනන්දුවෙන් එන්නේ ඇයි කියලා ඔබ ටිකක් කල්පනා කරන්න. තේරෙන්නේ නැත්නම් ඉතිහාසයේ පාඩම් කියලා જાතියක් තියෙන්නේ ඒකට තමයි. ඔය පෘතුගීසි කතාවෙන් පස්සේ සිද්ධ වුණෙත් ඊටම නොදෙවෙනි වැරද්දක් පින්වත්නි. පෘතුගීසින්ව මොනවත් කරලා එලව ගන්න බැරි වෙච්ච තැන අපේ රටේ මිනිස්සු කලේ පෘතුගීසි එලව ගන්න ලන්දේසි ගෙන්න ගත්ත එක. හරියට කතාවට කියනවා ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ කියලා. ඉඟුරු සැරහින්දා වෙන දෙයක් ඉල්ලන්නේ. ඒකට ගත්තේ ඊට වඩා සැර එකක්. අවසානයේ ලන්දේසින්වත් එලව ගන්න බැරි වුණා අපිට. අපේ ජීවිතේ සමහර ප්‍රශ්නවලදී, කරදරවලදී අපි මහ දරුණු මිනිස්සුන්ගෙන් උදව් ගන්නවා. ඊට වඩා කරදරකාරී මිනිස්සුන්ව ලං කරගන්නවා. කෙනෙක්ට දීපු ණයක් ආපහු අය කරගන්න විදිහක් නැතුව ඉද්දී අපිත් එක්ක කිසිම සම්බන්ධයක් තිබුණ නැති මහා දරුණු පාතාල මිනිස්සු ලං කරගෙන ඒ මිනිස්සුන්ගේ උදව්වෙන් අර සල්ලි ආපහු අය කරගන්නවා. එතන ආපහු අය කරගත්තේ ලක්ෂයයි දෙකයි. ඒ දැන් කොටි වලිගේ අල්ලගත්තා වගේ. අර පාතාල මිනිස්සු ඉල්ලන ගානේ සල්ලි දෙන්න ඕන. දන්නවනේ එහෙම මිනිස්සු ආශ්‍රය කරන්න පටන් ගත්තාම පස්සේ ගැලවිල්ලක් නැහැනේ. අත් කරලා දුන්නේ ලක්ෂ දෙකයි. දැන් ටික ටික ටික ටික දීපු සල්ලි ලක්ෂ දෙකට වඩා අරන් තියෙනවා අපින් මේ මිනිස්සු. ඒ විතරක් නෙමෙයි අපේ සමස්ත ජීවිතේම ඒ මිනිස්සු ළඟ උකස් තිබ්බා වගේ වෙනවා. මේ පාඩම් ඉගෙන ගන්න. එලව ගන්න බැරි පෘතුගීසි එලවන්ට අපි ලන්දේසි ගෙනල්ලා කරගත්තෙත් එහෙම වැරද්දා. මේ ඉතිහාසය කියවනකොට ඒවා වර්තමානයේට අපි එකතු කරගන්න ඕන සිද්ධි විදිහට නෙමෙයි පාඩම් විදිහට. අනිත් අයට රිද්දන්න තමන්ගේ ජීවිතයට කොහොමවත් ගැලපෙන්නේ නැති මිනිස්සු ජීවිතයට ලං කරගන්නවා වගේ මෝඩ වැඩ කරන්න එපා. එහෙම කරන ගෑනු ළමයි අපි දැකලා තියෙනවා. සමහර විට තමන්ගේ පරණ පෙම්වතාට රිද්දන්න ඊළඟට තමන්ගෙන් සම්බන්ධයක් හදාගන්න පළවෙනියෙන්ම අහන කෙනෙක් එක්කලා හරි ඉක්මනට යාළු වෙනවා. උඹ නැතුවට මට මිනිස්සුන්ගෙන් අඩුවක් නෑ කියලා පෙන්වන්න. මට ඕන තරම් අය ඉන්නවා. මගේ වටිනාකම දන්න අය ඉන්නවා. මාව දාලා ගිහිල්ලා පැය 24ක් යන්න කලින් මං තව කෙනෙක් එක්ක යාළු වෙනවා. එහෙම හිතනවා. ගැළපීමක් නැති මිනිස්සුන්ව හොයන්නේ බලන්නේ නැතුව ජීවිතයට එකතු කරගන්නවා. අවසානයේදී යන යකා යන්නේ කොරහත් බිඳගෙන කියලා මතක තියාගන්න. අපි ඉතිහාසයේ පුරා කරගත්ත වැරදි දරුවනේ ආයෙ ආයෙ කරන්න එපා. ප්‍රශ්නයක් ඇති වුනහම ඒ ප්‍රශ්නේ විසඳන්න විදිහක් තියෙනවා. පෘතුගීසි වෙලාවේ වැරදුනා කියමුකෝ. අවසානයේදී ලන්දේසින්ව එලව ගන්නත් බැරි වුණා. අපි හිතුවා ලන්දේසින්ට වඩා ඉංග්‍රීසි හොඳ වෙයි කියලා. අපේ අහිංසක මිනිස්සු ලන්දේසින් එලවන්න ඉංග්‍රීසින්ට උදව් කළා. ඉංග්‍රීසින් ඇවිදිලා ලන්දේසින්ට වඩා දරුණු විදියට මේ රට විනාශ කළා පින්වත්නි අපි එකපාරක් කරපු වැරද්ද ආයේ ආයේ කරලා හදන්න බැරි තරමටම ඒ වැරද්ද දරුණු කරගත්ත විදිය බලන්න අපි දැන් කතා කරනකොට කියනවා අර මහා සාගර පරයන මහ වැව් හදපු අහසේ වලාකුළු වල ගෑවෙන තරම් උසට මහා දාග බැඳපු වීර සිංහලයෝ දැන් කෝ කියලා. එහෙම වීර සිංහලයෝ හොය හොයා හොය හොයා ගිහිල්ලා પરම්පරා පිටින් සමූල ඝාතනය කරපු යුගයක් මේ රටේ තිබිලා තියෙනවා පින්වත්නි. ඉංග්‍රීසින් විසින් තාම පරේෂණාත්මකව හොයපු කාරණාවක් උන් තහවුරු කරගත්ත කාරණාවක් තමයි අපේ රටේ හිටපු ශක්තිමත්ම බුද්ධිමත්ම නිරෝගිම එඩිතරම මිනිස්සු බිහි වෙන ප්‍රදේශ ඔවුන් හඳුනගත්තා. එයින් එකක් තමයි වර්තමාන අපි කියන යාල කැලේ. යාල අභිභූමිය ආශ්‍රිත ප්‍රදේශය. මොකද ඔවුන් කලේ? ඔවුන් කලේ ඒ ශක්තිමත්ම මිනිස්සු බිහි වෙන, බුද්ධිමත්ම මිනිස්සු බිහි වෙන අපේ රටේ වටිනම ජනපද සමූල ඝාතනය කරලා විනාශම කරලා දැම්මා. ජන ශූන්‍ය ප්‍රදේශ බවට පත් කළා. ඔය යාල කැලේ ඉස්සර අපේ රටේ හොඳ ජනපදයක්. ඒ ප්‍රදේශ ගිනිබත් කරලා ජනශූන්‍ය කරලා ඔවුන් කොච්චර කපටිද කියනවනම් ඒ සුවිශේෂී භූමියේ නැවත නැවත මිනිස්සු බිහිවීම වළක්වන්නට ඒවා වනාන්තර ලෙස අභය භූමි ලෙස නම් කරලා යෝන්ගේ බලන්න අදටත් අපි විශ්වාස කරන්නේ ඒක කැලෑවක් කියලා. අපි යන්නෙත් ඒ කැලේ බලන්න. එහි ආයේ මිනිස්සු බිහි වෙන්නේ නැහැ. ඔවුන් කොච්චර කපටිද? ඔවුන් අපේ ඉතිහාසය පමණක් නෙමෙයි. ඔවුන් අපේ අනාගතයත් විනාශ කරපු ආකාරය ඔබ බලන්න. සමහර මිනිස්සු කියනකොට නම් කියන්නේ සුද්ධ තමයි රටට වැඩක් කළේ කෝච්චි පාරවල් හරි හැදුවා එතනින් එහාට අඟලක් වැඩි කරගන්න අපිට බැරි වුණා කියලා. සුද්ධ කෝච්චි පාරවල් හැදුවේ අපිට යන්න දෙමෙයිනේ පින්වත්නි. අපේ රටේ රට පුරා විසිරිච්ච සම්පත්තික හූරගෙන එකතු කරගෙන කොළඹ වරායට ගෙනහිල්ලා නැව් වලට පටව ගන්න ඒ අයත් රේල් පාරවල් හැදුවේ, කෝච්චි පාරවල් හැදුවේ. ඔවුන් අපේ රට විනාශ කළා. විශ්වාස කරන්න. අපේ අනාගතයත් ඔවුන් විනාශ කළා. ඔවුන් කොච්චර කපටිද? ඔවුන් කොච්චර කපටිද කියනවා නම් අපේ සියුම් තැන් අධ්‍යයනය කරලා තමයි අපිට පහර දුන්නේ. ජෝන් ඩොයිලි කියන පුද්ගලයා ඔබ අහලා ඇති දුවේ පුතේ ඉතිහාසය ඉගෙන ගද්දී සිංහල මිනිස්සුන්ගේ දුර්වල තැන් සිංහල මිනිස්සුන්ගේ රහස් මේ සියල්ලම අල්ලගන්න ජොයින් ඩොයිලි කියන පුද්ගලයා ලංකාවට එන්නේ ජොන් ඩොයිලි එක කළේ සිංහලයින්ට වැඩිය හොඳ සිංහලෙක් විදිහට රඟපාලා මාතර කරතොට ධම්මාරාම කියන හාමුදුරුව ළඟට ගිහිල්ලා ජොන් ඩොයිලි සිංහල ඉගෙන ගත්තේ අන්තිමට සිංහල මිනිස්සුන්ට වැඩිය හොඳට සිංහල කතා කළා සිංහල මිනිස්සුන්ට වැඩිය හොඳට සිංහල ආරයට හිටියා බුලත් පිට කෑවා. සිංහල කෑම කෑවා. සිංහල මිනිස්සු හරි ආදරෙන් ඔහුව වැළඳගත්තා. හොඳ සුද්දෙක්. සිංහලයින්ට වැඩිය හොඳයි. හොඳට සිංහල කතා කරනවා. පාලි ගාථා කියනවා. හාමුදුරුවන්ට වඳිනවා. දන් බෙදනවා. කොච්චර ඔහු සිංහල සමාජය ආක්‍රමණය කරාද කියනවා නම් හාමුදුරුවන්ට බණ කියන්න ඕනේ මාතෘකාව යෝජනා කරන්නේ අවසානයේදී මේ කියාපු ජෝන් ඩොයිලි එක මිනිස්සෙකුටවත් හිතුනේ නැහැ නේද ඊයේ මේ මිනිහා මේ සිංහලෙක් වගේ හැසිරিলা එන්නේ මොනවා කරන්නද කියලා එංගලන්තේ සිට මෙහෙට ඇවිදින්න මේ අමුතු විදියට හැසිරෙන්නේ මොන වගේ අරමුණකින්ද කියලා හිතන්න කවුරුවත් පෙළඹුණේ නැහැ ඒ සේරම කරන අතරේ සිංහලෙන්ගේ රහස් සියල්ලම දැනගෙන එංගලන්තයට ගිහින් කියන අතරේ චෝන් ඩොයිලි කරපු තව අපරාධයක් උඩරට රජුරෝ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ව මත්ලෝලියෙක් කළා. ටික ටික ටික ටික රජුරුවන්ට මත් වතුර බොන්න පුරුදු කළා. උඩරට රජුරුවන්ව අත්අඩංගුවට ගන්න වෙලාවේ ඔහු හිටපු හරියේ ඒ මාලිගාවේ ආයුධවලට වඩා තිබුණේ මත් වතුර බෝතල් එංගලන්තෙන් ගෙනල්ලා දීපු මත් වතුර බෝතල්. බෝසත් පින්වත්නි මේ ඉතිහාසය තුල අපිට කියවනකොට හොඳට සංවේදීව තේරෙන කාරණාවක්. ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා කියන්නේ මුලදී හරි හොඳ රජෙක්. තෙරුවනට දළදා වහන්සේට අප්‍රමාණව ගරු කරපු රජෙක්. අපි ගිහිල්ලා පන්සලේ පින් කැටේට රුපියල් ඒකාසි දානවා වගේ. හරි කැමැත්තෙන් සතුටින් ලෝභකමක් නැතුව රත්තරන් මුතු මැණික් දළදා වහන්සේට පූජා කරපු රජෙක්. ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා කියන්නේ දමිල ජාතිකයෙක් වුණත් හරි හොඳට මේ රට පාලනය කරපු රජෙක්. අවසානයේ ඔහු එවැනි කෲර පාලකයෙක් බවට පත්ුනේ කොහොමද? ඔහු ඒ தත්ත්වයට පත්ුනේ ඒ කාලේ හිටපු පිළිමතලාවේ මහා අධිකාරම ඇහැලේපොළ අධිකාරම වගේ රදල මිනිස්සු ශ්‍රී වික්‍රම රාජසිංහගේ රාජ්‍යකම උදුරගන්ට කරපු බරපතල කුමන්ත්‍රණ නිසායි ඒ කුමන්ත්‍රණ හමුවේ රජු අන්ත අසරණ වුණා. ඔහුට සියලු දෙනා සැක වුණා. ගහකින් කොළයක් හෙලවෙනකොටත් සැක කරන තත්ත්වයට රජුරෝපත් වුණා. මේ කතා දුවේ පුතේ හොඳට මතක තියාගන්න. මොකද මේ ඉතිහාසය ආයෙත් ඔබේ ජීවිතය තුල පුනරූපණය වෙන්න පුළුවන්. එදාට ඔබට මේ කතා මතක තිබුණොත් මේන් ගත්ත පාඩම් ඔබ ඉගෙනගෙන තිබුණොත් ඔබට වරදින එකක් නැහැ. ඉතිහාසයේ අයට වැරදුනා වගේ. මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරවන්ට රජකම අරගෙන දෙන්නේ පිළිම තලාවේ අධිකාරම විසින්. ඒක වෙන්නේ කොහොමද? මෙන්න මේ සිද්ධිය වෙන කාලේ හිටපු රජුරෝ ශ්‍රී විජය රාජසිංහ. ඒත් නායක්කර වංශික රජෙක් තමයි. මේ ශ්‍රී විජය රාජසිංහ රජුරෝ හැමදාම රාත්‍රියට අනියමේ ගමනක් යනවා අනියම් වැඩකට. රහසින් හොරෙන් රැයට තමයි මේ ගමන යන්නේ. ඔහු මේ යන ගමන ගැනත් යන පාර ගැනත් යන හේතුව ගැනත් දැනගෙන හිටියේ පිළිමතලාවේ අධිකාරම විතරයි. ඒ යන ගමනේ එක තැනක ඒ පාරේ බෝගහක අත්තක් උඩින් අස්සයා පන්නගෙන යන්න ඕන. මොකද මේ බෝ අත්ත පාරට පාත් වෙලා තියෙන්නේ. අස්සයා පනින්න ඕන ඒ බෝවත්තට උඩින්. පිළිමතලාවේ විසින් මේ කතාව කියනවා කන්නසාමි කියන තරුණයාට. ඔහුත් නායක්කර වංශිකයෙක්. කන්නසාමිට ඔහු මේ කතාව කියන්නේ මෙහෙමයි. මේ රජ්ජුරුව එනවා කියලා නෙවෙයි. ඔහු කියනවා මෙන්න මේ පාරේ හැමදාම රැට මෙන්න මෙතනින් අස්සේග්ගේ පිටින් මිනිහෙක් එනවා මේ බෝවත්තට උඩින් පැනලා යනවා. ඒ මිනිහා මොකා වුණත් බෙල්ල කපපන් කඩුවෙන් ගහලා කියලා පිළිමතලාවේ විසින් කන්නසාමිට නියෝග කරනවා. පිළිමතලාවේ කියන්නේ මහාධිකාරම නිසා කන්නසාමි කැමැත්තෙන් ඒකට එකඟ වෙනවා. කන්නසාමි දන්නේ නැහැ මේ රැට එන්නේ රටේ රජුරෝ කියලා. එදා රැත් රජුරෝ තමන්ගේ අනියම් ගමන රහසෙම පිටත් වුණා. අස්සයා යන වේගය අඩාල කරලා අර බෝවත්තට උඩින් පයින්න හදනකොට සැඟවෙලා හිටපු කන්නසාමි අහනවා එක පාරටම ඔබ කවුද කියලා. එතකොට රාජ්‍යරුව බය වෙනවා. උත්තර දී ගන්න බැරි වෙනවා. උත්තරේ ප්‍රමාද වෙන තැන කන්නසාමි විසින් රාජ්‍යරුවන්ගේ හිසට කඩුවෙන් කොටනවා. රාජ්‍යරුව ඒ පහරින්ම මිය යනවා. එවකට තිබ්බ සිරිතක් තමයි රජ්ජුරුව හදිසිය මිය ගියොත් ආදාහනය කරලා නව රජෙක් පත් කරන තුරු රටවැසියාට ඒ බව දැනුම් දෙන්නේ නැහැ. මොකද රටවැසියා එතකොට කලබල වෙනවා. රජු මිය ගියා කියන්නේ රට අනාරක්ෂිත නිසා. ඉතින් රජ්ජුරුවගේ මරණය ඊටාම රහසිගත ලෙස අර බෝවත්තේ වැදිලා හැප්පිලා වැටිලා මැරුණා කියලා වගේ කතාවක් බොරුවට හදලා රජ්ජුරුවන්ව ආදාහනය කරලා රදලයෝ විසින් රජ්ජුරුවන්ව මරා දමපු කන්නසාමි තරුණයව ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ බවට පත් කරනවා. දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ වුණාට මොකද මේ පිළිම තලාවේ මහාධිකාරම තමයි සියලු දේවල් මෙහෙවන්නේ. දැක්කද කොහෙවත් ඉන්න මිනිහෙක් ඇදගෙන ඇවිල්ලා රජ කරවන්නේ රටට තියෙන ආදරයකට නෙවෙයි Tamanට කවදාවත් නියම ක්‍රමයට ගණ්ඩ බැරි රජකම කුමන්ත්‍රණයකින් හරි අරගෙන Tamanට අවශ්‍ය බලය හදාගන්න. ඒක එදා සිද්ධ වුණා. ශ්‍රී වික්‍රම රාජසිංහ නැත්තම් කන්නසාමිව රජපුටුවේ තියලා Tamanට ඕන විදිහට රටේ වැඩ කළා. හැබැයි මේ විදිහට රජපුටුවේ ඉඳගෙන පඹෙක් වගේ ඉන්න එකේ කිසි තේරුමක් නැහැ. මම ස්වාධීනව වැඩ කරන්න ඕන කියලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව තීරණය කරපු දවසේ ඉඳලා ඇහැලේ පොළ පිළිම තලව්වේ ඇතුළු සියලු අධිකාරමල රදලයෝ මේ රජුරවන්ට විරුද්ධ වුණා. රජුව ඝාතනය කරන්න, රජුව බලයෙන් නිරපන්න කුමන්ත්‍රණ කළා. ඒ කුමන්ත්‍රණ හමුවේ රජුරෝ සියලු දෙනා සැක කරන හැමතිස්සෙම බයෙන් සැකෙන් ජීවත් වෙන උම්මත්තකෙක් වුණා. ඒ අතරට ජෝන් ඩොයිලි රජුරවන්ට සමීප වෙලා රජුරවන්ව මතට ලොල් කළා. රජුරව හැමතිස්සෙම දැන් මත් වෙලා ඉන්නේ. ගණ්ඩ අම්මේ තාත්තේ ඊන් පාඩමක් හිතන්න ඔබේ ගෙදර වුණත් ඕකම වෙන්න පුළුවන්. සෙමියා බිරිඳ දරුවෝ කවුරු හරි අධික ලෙස පීඩාවටපත් වෙලා නම් හැමතිස්සෙම බැනුම් අහමින් නම් ඉන්නේ. හැමෝම සැක කරමින් නම් ඔහුව ඉන්නේ. ඇයව ඉන්නේ. ඒ වගේ අවස්ථාවක Tamanට ලෙග්ගතු වෙන්නේ කවුද? ඒ කෙනාගේ පස්සේ යනවා. සමහර විට බල්ලෙක්ගේ පස්සේ වෙන්න පුළුවන්. ගෙදර හැමෝම සැක කරනවා. හැමෝම බනිනවා. හැමෝම නොසලකා හරිනවා. පීඩාවට ලක් කරනවා. ඒ වෙලාවට Tamanට හිතවත් වෙන්නේ ගෙදර ඉන්න බලු පැටියා විතරයි. මුළු ලෝකෙම බලු පැටියා වෙනවා. මට ඉන්නේ මෙයා විතරයි කියලා හිතනවා. පිට මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ මිනිස්සයා වැරදි කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් හිතනවා. එයා කොච්චර වැරදි වුණත් එයා විතරයි මට ඉන්නේ. අවසානයේ ඒ ලං වෙන කෙනා කියන දේ කරන දේ පිළිගන්නවා. වෙන කවුරුවත් නෑ විශ්වාස කරන්න. ළඟ ඉන්න අධිකාරමලා එක්කෙනෙක් එක රදලෙක්වත් විශ්වාස කරන්න බෑ. ඔක්කොම කුමන්ත්‍රණකාරයෝ. මෝඩ රජුරෝ රැවටුණා ජෝන් ඩොයිලිට. ජෝන් ඩොයිලි දුන්නා මත්වතුර. ආසාවෙන් මත්වතුර බොන්න ගත්තා. සිහියක් පතක් නැතුව ප්‍රශ්න අමතක වෙලා ඉන්න රජුරෝ ආස කළා. ඔහු දිගටම මත්ලෝලියෙක් වුණා. ඔය අතර තමයි ඇහැලේ පොළගේ කුමන්ත්‍රණ දරාගෙන ඉන්න බැරි තැන ඔහු රාජද්‍රෝහියෙකු ලෙස නම් කළා. ඔය අතර මේ රජුව ඇහැලේ පොළ මහාධිකාරමගේ බිරිඳ ඇහැලේ පොළ කුමාරිහාමි එක්ක සම්බන්ධයක් හදාගන්න උත්සාහ කරනවා කියලා කතාවකුත් සමාජෙ පැතිරෙව්වා. ඒනුත් රජුව අපහාසයට ලක් වුණා. ඇහැලේපොළ මහාධිකාරම රාජද්‍රෝහියෙකු වීම නිසා ඔහුට දඬුවම් කරන්න නියම වුණා. එවකට තිබිච්ච නීතියක් තමයි රාජද්‍රෝහියෙකු අත්අඩංගුවට ගන්න බැරි වුණොත් ඔහු වෙනුවට ඔහුගේ පවුලේ අයට දඬුවම් කරනවා. ඒක ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් හදපු නීතියක් නෙවෙයි. ඒක සිංහලයේ ඉස්සර ඉඳලා තිබිච්ච නීතියක්. හැබැයි වෙන කිසිම රජෙක් ඒ නීතිය ක්‍රියාත්මක කරේ නැහැ. ඇහැලේපොළගේ පවුලේ අයට ඒ වන්දිය ගෙවන්න සිද්ධ වුණා. ඔය සියල්ල ඔය විදිහට සිද්ධ වෙන්නට එවකට හිටපු රදලියොත් රට අල්ලගන්න බලාගෙන හිටපු ඉංග්‍රීසීනුත් රජ්ජුරුවන්ව ඒ தත්ත්වයට පත් කළා. රජ්ජුරුවන්ව ඒසා කුරිරු විකෘති මිනිහෙක් බවට පත් කළා. රජු ඒ තීන්දුව ගත්තා. ඇලේපොළ කුමාරිහාමිත් දරුවෝ තුන්දෙනක් අමානුෂික ලෙස කුරිරු ලෙස බෝගම්බරදී ඝාතනය කළා. අන්න කුමන්ත්‍රණය කරලා ඉංග්‍රීසින් ලැබපු පළවෙනි ජයග්‍රහණය රජු ඒ දරුණු තීන්දුව ගත්තට පස්සේ මිනිස්සු අතර අප්‍රමාණ විරෝධයක් රජු කෙරෙහි ගොඩ නැගුණා මෙවැනි අමානුෂික රජෙක් අපිට එපා ඒ අතර ජෝන් ඩොයිලි සමාජය පුරා මතයක් හැදුවා නායකකරු වංශික දෙමළ රජාට වඩා සුද්ධ හොඳයි කියන මතය සිංහල නායකයින්ගේ ඔළුවට මේ මතය දුන්නා. මෙවැනි කෲර වඩිග රජෙකුට වඩා සුද්ධ හොඳ වෙයි කියන මතය හැදුවා. අවසානයේ සිංහල මිනිස්සුම එකතු වෙලා රජුරුවන්ව අල්ලගෙන සුද්ධට බාර දුන්නා. මේ කතාව ඔබ පස්සේ ආයෙ කියවන්න. දිගට කියන්න අවශ්‍ය නැහැ. ඒත් හිතන්නම් මේ තාත්තේ මේකම නෙමෙයිද ලෝකයේ ආයෙ ආයෙ සිද්ධ වෙන්නේ. ඔබ දන්නවද මේ වෙනකොට ලෝකේ තියෙන භයානකම අවිය මොකක්ද කියලා? මේ ලෝකේ තියෙන භයානකම ආයුධය තමයි මිනිස්සුන්ගේ උද්ඝෝෂණ. පවතින රජයට එරෙහිව නැගෙන අප්‍රසාදය, පවතින රජයට විරුද්ධව කරන කැරලි කෝලහල තමයි තරුණම ආයුධය වෙන්නේ රටකට එරෙහිව. සමහර විට තව ටික දවසක් යනකොට ওই විදිහේ ජනතා විරෝධයක් චීනෙන් පැන නගින්න පුළුවන් කොරෝනා වෛරසය නිසා රටේ නායකයින් තෙරෙහිව ඒ රටේම මිනිස්සු උසිගන්නලා රටේ මිනිස්සුත් රජයත් අතර ගැටුමක් ඇති කරලා ඒ ගැටුම සමතයකටපත් කරන්න විදෙස් හමුදාවල් ඒ රටට ගොඩ බැහැලා මිනිස්සුන්වත් රජයත් යටත් කරගෙන ඒ රට වෙන රටක යටත් විජිතයක් බවට පත් කරගන්න මේ ඓතිහාසික කුමන්ත්‍රණය හැමදාමත් ලෝකේ ආක්‍රමණශීලී ජාතීන් විසින් භාවිත කරමින් සිටිනවා. එය අදත් ලෝකේ තනින් තන තනින් තන සිද්ධ වෙනවා. ඕකම තමයි පින්වත්නි ඉරාකයට උනේත් ඔය දේම තමයි පින්වත්නි ලිබියාවට උනේත් හයිටියට උනේත් ඒ වගේම මතක තියාගන්න ඔය දේම තමයි නැවතත් වරක් අපි වගේ රටවල් වලටත් ඔවුන් කරන්න උත්සාහ කරමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි අම්මේ තාත්තේ රජ්ජුරුව අල්ලගෙන රාජ්‍ය බලය ගත්ත ඉංග්‍රීසීන් එතනින් පස්සේ අපේ භූමිය අත්පත් කරගන්නත් තව බොහෝ කුමන්ත්‍රණ කළා. අපේ රටේ මිනිස්සු ඊටම ස්වාධීන විදිහට Taman වවාගෙන Taman කාලා කාටවත් යටත් නොවි හිටපු අභිමානවත් જાතියක්. ඔවුන් සුද්ධගේ තේවතුවල කුරුඳුවතුවල වැඩ කරන්න ගියේ නෑ. සුද්ධට කුරුඳු වවන්න තේවවන්න ඉඩම් දුන්නේ නැහැ. මේ ඉඩම් ටික අරගෙන මිනිස්සුන්ව වහල්ලු කරගන්න සුද්ද කුමන්ත්‍රණ කළා. ඔවුන් ඉස්සර වෙලාම කළේ නොමිලේ මත්වතුර බෙදර තැබෑරුම් රටේ තැනින් තැන ආරම්භ කළා. නිකන් දෙන හින්දා අපේ මිනිස්සු බීලා බලන්න ඇති. ඔවුන් ඒට ඇබ්බැහි වුණා. දැන් උදේ ඉඳලා ගිහින් බොනවා. ඉස්සර උදේ 6 වෙද්දි කුඹුරේ හිටපු ගොවියෝ දැන් 6 වෙද්දි තැබෑරුමේ පොලිමේ නමේ ඊතර වෙනකම් බීලා එළියේ වැටිලා ඇලවිලා ඉන්නවා. බොණ්ඩ ඇබ්බැහි වෙලා. ඔන්න ටික කාලයක් යනකොට මේ තැබෑරුමෙන් කියනවා මෙච්චර කල් නිකන් දුන්නනේ. දැන් නම් නිකන් දෙන්න බෑ. සල්ලි වලට තමයි දෙන්න වෙන්නේ. දැන් ඇබ්බැහි වෙලා ඉවරයි. අලි ඇත්තු වගේ අභිමාණයෙන් මේ Tamange දේශයේ ඇවිදපු මිනිස්සු දැන් කෙසඟ වෙලා වැටකොළු පතෝල වගේ කෙට්ටු වෙලා ලෙඩ වෙලා කුඹුරු වතු පිටි පාළු වෙලා දැන් කොයින්ද සල්ලි? සල්ලි ගනුදෙනුවක් තිබුණෙම නෑනේ. ඒත් බොණ්ඩනම් සල්ලි ඕනේ. ඊට පස්සේ සුද්දම කියනවා කුරුඳු වතු වල තේ වතු වල රබර් වතු වල වැඩට ආවොත් සල්ලි ගන්න පුළුවන්. සුද්දගේ වතු වල වැඩ කරලා ගත්ත 54 ආපහු හවසට සුද්දටම දීලා සුද්දගෙන් අරක්කු බීලා වෙරි වෙලා ගෙදර ගියා. හරියට කොරියාවේ වැඩ කරන සමහර අපේ ළමයි වගේ අහු වෙනවා ඒ කපටි කම්මලට. පින්වත්නි ඔබ දන්නවද කොරියාව වගේ රටවල් වල කරන කපටි වැඩ අපේ ළමයි බොහොම අමාරුවෙන් කොරියාවේ ගිහිල්ලා වැඩ කරනවා ලක්ෂ ගණන් මිටි ගණන් පඩි දෙනවා හැබැයි සෙනසුරාදට ඒ ආයතන ප්‍රදානියන් මේ තරුණය ටික රැට එක්කගෙන යනවා ක්ලබ් එකට එක්කගෙන ගිහිල්ලා ඒ ආයතන ප්‍රධානියගේ ගානෙම ඒ අයට කන්න බොන්න විනෝද වෙන්න දෙනවා ඔහු වියදම් කරනවා මේ අයට හිතනවා අනේ අපේ බොස් හරි හොඳයි කියලා ඊළඟ සතියේ ආයතන ප්‍රදානිය ඕනේ නෑ එක්ක යන්න. අපේ කට්ටිය කලින්ම ලැහත් වෙලා යනවා. ඔවුන් ගෙවන සල්ලි ඔවුන් ඒ රට ඇතුළෙම වියදම් කරවන්න විදි හදලා තියෙන්නේ. ඒක අපිටිකන් වලට අහු නොවි කීයක් හරි ඉතුරු කරගෙන යහතින් මේ රටට එන්නේ බොහොම සුළු පිරිසයි. ඒක අපිටිකන් එදත් තිබුණා. අන්තිමට සුද්දාගේ වතුවල වැඩ කරලා ගන්න සල්ලි වලින් හවසට බීලා ඒ සල්ලි ටික සුද්දාට පුදලා නිකන් හිස් අතින් වැනි වැනි ගෙදර ගියා. දැන් එහෙම බීලත් මදි. අන්තිමට තියෙනේව විකුණන්න පටන් ගත්තා. වසර දහස් ගණනක් තිස්සේ මුතුන් මිත්තෝ අපි වෙනුවෙන් රැකගෙන ඇවිල්ලා දායාද කරපු දේපල අවසානයේ සුද්දට දෙදී ඒවට බිව්වා. ඔබ කන්ද උඩරට ගිහිල්ලා බලන්න නූරෙලියට ගිහිල්ලා බලන්න මේ රටේ වටිනම සස්වේකම ඉඩම් අදටත් අයිති කාටද කියලා අන්තිමට වගා කරගෙන කන්න තිබ්බ බිමත් සුද්දට දීලා බීලා දැන් කරන්න දෙයක් නැහැ ගෙවල් වල හිටපු ගැහණුන් යවුවා සුද්දා ගෙවත්තේ වැඩට දරුවන්ට කන්න විදියක් නැති නිසා සුද්දාගේ ගෙවල් වල වැඩට යනකොට ඒ කාලේ උපදින දරුවන්ට අම්මෙකුත් නැහැ තාත්තෙකුත් නැහැ සුද්දට දාව උපදින දරුවන්ට කර කියා ගන්න දෙයක් නැහැ ඒ දරුවෝ දාලා තියන්න හැදුවා ළමා නිවාස කියලා જાතියක් මේ රටේ ඉඳගෙන රටේ මිනිස්සුන්වත් කාලා රටත් කාපු සුද්ධෝ මහලු වුණාම යනේන මං නැති වුණාම ඉන්න උන්ව හදාගත්තා වැඩිහිටි නිවාස ඇඩල්ස් හෝම් අවසානයේදී ඔවුන් ගියත් ඒ සංස්කෘතිය අපිට දීලා ගියා ළමා නිවාස වැඩිහිටි නිවාස අපිට දීලා ගියා මතක තියාගෙන විතරක් නිකන් ඉන්නේ නැතුව හොඳින් බලන්න සුද්ධ නැතත් සුද්ධ වගේම හිතන ස්වදේශිකත්වයට වෛර කරන මේ දේශය තවදුරටත් වලපල්ලට ගෙනියන්න හීන දකින සුද්දගේ ජාතියේ කළු සුද්දෝ පිරිසක් මෙරට බිහි කරලා තමයි ඔවුන් මෙන් ගියත් ගිහින් තියෙන්නේ. ඉතින් බෝසත් පින්වත්නි තව කියන්න කරුණු බොහොම තියෙනවා. අපි ඉදිරියේදී තව තවත් මේවා සාකච්ඡා කරමු. එතෙක් ඔබ තවදුරටත් හිතන්න ඔබට හිතන්න කියලා ආරාධනා කරමින් ඉතිහාසයේ කතන්දර කියවලා සැනසෙන්නේ නැතුව ඒ ඔස්සේ අනාගතය දකින්න ඒ පාඩම් ඉගෙන ගන්න ඒ පාඩම් ජන විඥානයේසේ දරුවන්ට දායාද කරන්න කියලා ඔබට ආරාධනා කරමින් අපි ඔබට සිහිපත් කරන්නේ මේ ඉතිහාස කතා gedara කියවන ගමන් දරුවෝ එක්ක මේවා සාකච්ඡා කරන්න මේවා මෙහෙම වෙන්න පුළුවන් නේද එදා උනේ මෙහෙම නේද කියලා ඔබ සාකච්ඡා කරන්න පින්වත්නි අපි තවදුරටත් මේ ගැන කතා කරමු ඉදිරි ධර්මාසනයකදී ඔබට ලබන අඟහරුවාදාවෙත් රාත්‍රී 9:05ට හමු වෙන තෙක් ඔබට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ දිනපිටිය බරවාවිල ශ්‍රී අභිනවා රාමාදීපති පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා